උපකාර වන කාරණාවන් මේ දක්වා කතා කරපු කරුණු වලින් පැහැදිලි වෙනවා සම්පූර්ණයෙන්ම පැවිදි ජීවිතයක් සාර්ථක කරගන්න පැවිදි ජීවිතයක් අර්ථවත් කරගන්න අපේ ඇතුළත කොච්චර යථාර්ථවාදී ගුණධර්ම අවශ්‍යද කියන එක. යථාර්ථවාදී ගුණධර්ම අපි තුල ඇති වෙනකොට ඒ ඇතිවීම කියන කාරණාවේදී මානය, දැඩි බව, විවෘත නැති භාවය, එකට එක කිරීම මේ සියල්ලක්ම ඉක්ම වෙනවා. මානය, දැඩි භාවය කියන මෙන්න මේ දේවල් ඉස්මතු වෙන තැනදී පැවිද්දක අර්ථයක් වෙන්නේ නැහැ කියන එක කතා කරන්නට යදුණා. ඒ වගේම පැවිදි වෙන්නේ ශ්‍රද්ධාවන්ත කෙනෙක් ශ්‍රද්ධාවට යොමු වෙච්ච කෙනෙක්. එතකොට ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා ධර්මයට යොමු වෙච්ච කෙනා ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. අනේ කෙනාගේ ජීවිතයේ තුල තියෙන සුන්දර භාවය සුන්දරත්වයෙන් යුක්ත භාවය මේ ලෝකයේ කිසිදු වෙන කාරණාවකින් ලබන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම අද පැහැදිලි කරලා දෙන්නේ ඒ සුන්දරත්වයෙන් යුක්ත ජීවිතයන්ගේ ස්වභාවය පිළිබඳව තියෙන සූත්‍රයක් නන්දිය සූත්‍රය. එතකොට මේ සිත් ගන්නා ජීවිතයක් නැත්නම් සුන්දර ජීවිතයක් සුන්දර ජීවිතයේ යුක්ත භාවය. සිත් ගන්නා ජීවිතයකින් යුක්ත භාවය කියන කාරණාවට කියන්නේ තමන්ගේ ජීවිතය තුළ ඒ සුන්දර එවැනි ඒ ජීවිතයට සිත් තලවන භාවය ඇති වෙන කරුණු ටිකක් මේ දේශනාවේ තියෙනවා නන්දිය සූත්‍රය ඒ සිග්ගන්නා භාවය ජීවිතේ ඇති කරගන්න අපිට මේ කරුණු ටික ගොඩාක් උපකාරයක් වෙනවා මේවා නිතර නිතර ඇති කර ගැනීම සඳහා උත්සාහ කරන්නට ඕනේ අපි මතක තියාගන්න ඕනේ මේව ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නෙම ගුණවත් අයට විතරයි. මේ ඇති මේ තියෙන කරුණ තුල තියෙන්නේ ඒ වගේම කරුණ. ලස්සන නිදාණයක් තියෙනවා. බලන්න කොච්චර කැපවීමක් කොච්චර මේ දහමත් එක්ක ගිහි හෝ පැවිදි කියලා වෙනසක් නැතුව දහමත් එක්ක යොමු වුණාට පස්සේ ජීවිතේ කොච්චර ඒකට අනුබද්ධද කියන එක මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. අපි අර කලිනුත් වත්තක්ඛන්දකේ කතා කරද්දී කොහෙද පැහැදිලි කරා අර සීක සම්මත ගෙවල් වලට යන්න එපා කියන කාරණාවට නිදාන වුණෙත් සුප්පවාසා තමන්ගේ කලවේ මස් කපලා දුන්න එක. කියන්නේ ඕන දෙයක් දෙන්න පුළුවන්. ඕන විදියකට අතහැරීමක් කරන්න පුළුවන් ජීවිතයක් ඒ සිත් ගන්නා ජීවිත ස්වභාවයක් ඔවුන්ගේ තියෙනවා. මෙතන ඇත්තටම ගිහි කෙනෙක්ගේ දෙයක් එක තමයි කතාව තියෙන්නේ. නමුත් ඒ කාරණා ටික පැවිදි ජීවිතයකට ගොඩාක් කටිනවා ඊට වඩා දෙයක් පැවිදි ජීවිතයේ තියෙන තෝරේට වඩා ඉහළ විදියට. ඒකං සමයං භගවා සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් නිග්‍රෝධාරාමේ ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරේ කපිලවස්තු නුවර කිඹුල්වත්පුර නිග්ගෝදාරාමේ තේනකෝපන සමයේන භගවා ශාවත්‍යං වස්සාවාසං උපගන්තු කාමෝ හෝති ඒ සමයේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වස්වාසය කරන්න කැමැත්තක් ඇති වුණා. දැන් වැඩ සිටියේ කොහෙද? කපිලවස්තුවේ සවැත් නුවර වස්වසන කැමැත්තක් ඇති වුණා. අස්සෝසුකෝ නන්දියෝ සක්කෝ භගවා කිර සාවත්‍යං වස්සාවාසං උපගන්තු උපගන්තු කාමෝති සාක්‍යයට නන්දිය සාක්‍යයට. ඒතර කවුද සාක්‍ය? මේ නන්දිය සාක්‍යයත් ධර්මය මුදු කරපු කෙනෙක්. ඒතර මේ නන්දිය සාක්‍යයට අහන්න ලැබුණා භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වස්වාසය කරන්න යන්න කැමැත්තකින් ඉන්නේ කියලා අහන්න ලැබුණා. අතකෝ නන්දියස්ස සක්කස්ස එතන හොසි. නන්දිය සාක්‍යයට මෙහිම හිතුණා. යන්න උනාහම්පි සාවත්තියන් වස්වාසං උපගච්චීයම් තත්ත කම්මන්තංචේ අදිත්‍ය හිස්සාමි භගවන්තංච ලච්ඡාමි කාලේන කාලං දසන ආයති. දැන් ඔන්න මේක දැන් අපි අද පැවිද්දෝ කියන જાතිය සමාජී වස්වාසය කරනවා කියන එකට අමුතු මාන්නයක් තියෙනවනේ. ඒ කියන්නේ නිකන් වස්වාසය කරනකොට හජ වෙලා වගේ. අමුතු මාන්නයක් තියෙනවනේ. ඊළඟට මම අර සක්කාදිටි ප්‍රහාණ පොතේ ලස්සනට පැහැදිලි කරා වස්වාසය කරන එක එකායේ අන්‍ය තීර්ථකයන්ට තිබිලා තියෙනවා. දැන් මේකෙදි බලන්නකො මේ තියෙන විදිහ නන්දිය සාක්කයට මෙහෙම හිතෙනවා. මට සවැත් නුවර වස්වාසය කරන්න යන්න නැත්තම් කියලා. දැන් අන්‍ය තීර්ථකයන් පැවිද්දෝ හරි ගියේ කෙනේ. නෙමෙයි ගිහියේ. නන්දිය සාක්කයට හිතෙනවා මට සවැත් නුවර වස්වාසය කරන්න යන්න නැත්තම් කියලා. එතකොට ඕනම මිනිසියෙක් මේ වහින කාලේ එක තැන ඉන්නවා කියන එකනේ. එතකොට මේ පැවිද්දන්ට 아무තු මාන්නයක් ඇති කරගන්න දෙයක් නෙවෙයි වස්වාසය කරනවා කියන එකත් එක්ක. එතකොට එහෙනම් මේ නන්දිය කියන සාක්‍යරත් හිතෙනවා මට සවැත් නුවර වස්වාසය කරන්න යන්න නැත්නම් හොඳයි කියලා. මට එහි කර්මාන්ත කරන්න මට එතකොට එහෙට වෙලා කර්මාන්ත කරන්නත් පුළුවන් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ කලින් කලට දකින්න යන්න දකින්නත් මට හොඳට ලැබෙනවනේ. ඒකත් මට හරි වටින දෙයක් නෙවෙයි. එතකොට දැන් බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේ කොහෙද යන්නේ? ඒ පැත්තට යනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වස්වාසය කරන්න යනවා කියන හඬ ලැබුණාට පස්සේ නන්දි ශාක්‍ය සවැත් නුවර වස්වාසය කරන්න යනවා. වස් වස්වාස වස් කාලේ වාසය කරන්නේ. වයින් කාලයකට යන කරලා කර්මාන්තත් ඒ දේ පුළුවන් හැටියට කරගෙන භාග්‍යතුන් වහන්සේත් විතර දකින්න එතකොට පුළුවන් විතර දැකලා කතා බස් කරන්න පුළුවන් කියන මෙන්න මේ කාරණාව හිතනවා. විතර බලන්නේ දර්ශනය කියන කාරණාව කොච්චර වැදගත් බවක් දැනෙනවද? දැන් මේ මගපරලාභී කෙනෙක්නේ. මම මගේ වැඩේ කරගත්තනේ මට දැන් පැත්තකලා ඉන්න තියෙන්නේ. එහෙම එකක් නෑ. වටිනාකම තියෙන ධර්මයත් එක්ක යොමු වෙච්ච තැනදී නම් ඒ අයගේ ඇසුර හැරෙන්න වෙන දෙයක් වටින්නේ නෑ. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕන. අතකෝ භගවා සාවත්‍යං වස්වාසං උපගජ්ජි උපකච්චි එකල්ලි භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වස්වාසය කරන්න වැඩියා. නන්දියෝපිකෝ සක්කෝ සාවත්‍යං වස්වාසං උපකච්චි. නන්දිය සාක්‍යයත් සවැත් නුවර වස්වාසය කරන්න ගියා. එතකොට එහෙනම් හොඳවල තේරුම් ගන්න මේ වස්වාසය කියන එක මේ මාන්නයක් ඇති කරගන්න තියෙන එකක් නෙමෙයි. ඒක මේ ගිහි අයත් වස්වසන එක. එතකොට එහෙනම් ගිහි අයත් වස්වසනවා නම් සාමණේර අය ඊළඟට මේ අන්‍ය තීර්ථකයෝ කතා කරන දෙයක් නෑනේ. තත්ත කම්මන්තංච අදිත්ත හේ කර්මාන්තත් පිහිටවා ගත්තා. භගවන්තංච ලබි කාලේන කාලන් දසනාය. භාග්‍යතුන් වහන්සේ කලින් කලට දැකීමට ලබන්නත් ඒකත් සිදුවන්න හැකියාව ඇති කරගන්න පුළුවන් වුණා. තේනකෝපන සමයේන සම්බහුලා බික්කු භගවතෝ චීවර කම්මං කරොන්ති. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේලා සිවුරු කරනවා. නිත්‍ය චීවරෝ භගවා තේ තේමායස් තේමායස් යස්සච්චේන චාරිකම් පක්කමිස මේ සිවුරු කරලා ඉවරුණාට පස්සේ චාරිකාව යනවා කියලා චාරිකාව යනවා අස්සෝසිකෝ නන්දියෝ සක්කෝ නන්දිය සාක්‍යයට මේක අහන්න ලැබුණා සම්භවලා කියලා බික්කු භගවතෝ ජීවර කම්මං කරොත් බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට සිවුරු කරනවා නිත්‍ය චීවරෝ භගවා තේමාසච්චේන මේ භාග්‍යතුන් වහන්සේ මේ තුන් මාසෙ ඇවෑමෙන් චාරිකම්පක්කම ඉස්සම චාරිකාව යනවා කියලා නන්දී ශාක්‍යයට අහන්න ලැබුණා. ඒ නන්දී ශාක්‍යයාගේ ජීවත් වීම කොහේද? කපිල වස්තුවේ. බුදුරණවහන්සේ සවැත් නුවර රස සබු නිසා නන්දී ශාක්‍ය සවැත් නුවර රස සඳාව. දැන් වස් කාලි ඉවරලා චාරිකාව යන්න හදනවා. දැන් නන්දියට මොකද හිතේ නැත්තේ? එයාට කොහෙද යන්නේ කියලා හියන්නේ. අර ඒ කර්මාන්තය දැන් ඉවරයි දැන් ආය යන දිහාට යන්න. මෙන්න මේක තමයි නන්දියට හිතෙන්නේ. අතකෝ නන්දියෝ සක්කෝ යේන භගවා තේන උපසංකෝ නන්දී සාක්‍යයි කාලේ භාග්‍යතුන් වහන්සේ ළඟට එළඹුණා උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී එළඹිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා ඒකමන්තං නිසින්නෝකෝ නන්දියෝ සක්කෝ භගවන්තං එතවෝච එකත් පසක සිටි නන්දිය භාග්‍යතුන් වහන්සේට මෙහිම කියනවා සුතම් මේතම් බහන්ති ස්වාමීන් මම මෙන්න මේ විදිහට ඇහුවා සම්බහුලා කියන බික්කු භගවතෝ චීවර කම්මං කරන්ති බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට සිවුරු කරනවා. භාග්‍යතුන් වහන්සේ සිවුරු කිරීමෙන් අමතරව සිවුරු කරාට පස්සේ චාරිකා වඩිනවා කියලා අහන්න ලැබුණා. මේ තුන් මාස ඉවරනාට පස්සේ නිත්‍ය චීවර නිත්‍ය චීවරෝ භගවත් තේමාස අච්චේන තුම්මාසරමි චාරිකා වෙනවා කියලා අහන්න ලැබුණා. තේසං නෝ බන්ති නානා විහෙරේහි විහෙරන්තං කේනස්ස විහාරේන විහාතබ්බා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නොයෙක් තැන්වල වාසය කරන අප විසින් කිනම් විහාරයකද කිනම් විහෙරයකද කියන්නේ විවිධ දේවල් එක්ක වාසය කරද්දී අපි කොහොමද වාසය කරන්න ඕනත්තේ කියලා අහනවා. අපේ විහරණය අපේ වාසය කොහොමද කියන්නේ ජීවත් වෙන්න ඕනත්තේ කොහොමද විවිධ විදියට වාසය කරන අපි ජීවත් වෙන්න ඕනද කොහොමද කියලා අහනවා සාදු සාදු නන්දිය ඒතකෝ නන්දිය තුම්හා දිසා දිසානම් පතිරූපං කුලපුත්තාන යන් තුම්හි තථාගතං උපසංකවද පුච්චියාති තේසන්නෝ බන්තේ නානා විහෙරේ විහෙරතං කේරස විහෙරේන විහාතබ්බාති හොඳයි හොඳයි නන්දිය නුඹ තථාගතයන් වහන්සේ කරා එළඹිලා ස්වාමීනි විවිධ විහරණයෙන් වාසය කරන අප මොන විහරණයෙන්ද වාසය කළ යුත්තේ කිනම් විහරණයෙන් වාසය කළ යුත්තේද කියලා යහන එක කුල පුත්‍රයෙක් වර තොපට එක අනුරූප දෙයක්මයි සුදුසු දෙයක්මයි කියලා කියනවා. ඒතර එනම් මේ ජීවත් විය යුතු විහරණයයි මේ කියන්නේ. ගිහියෙකුට මෙහෙම විහරණයක් කියනවා නම් පැවිද්දෙකුට විහරණය කවර කතාවක්ද? දැන් ගිහි කෙනෙක් නොයෙක් වැඩ කටයුතු කරන ගිහි කෙනෙක් ජීවත් විය යුතු විදිය ජීවිතය ගත කර යුතු විදිය මෙන්න මේ කාරණාව පිළිබඳවයි අහන්නේ මේ කාරණාවයි දැන් පැහැදිලි කරන්නේ අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් මේ විහරණය සුන්දර විහරණයක් වෙන්නට ඕනේ සිද්ද සිත් තලවා ගන්න විහරණයක් වෙන්නට ඕනේ ඒ විහරණයේ ජීවිතය ගත කරන්නේ කොහොමද සද්දෝ කෝ නන්දි ආරාධකෝ හෝති නොවස්සද්දෝ නන්දිය ශ්‍රද්ධාවන්ත කෙනයි ඒ සුන්දර සිත්තලවා ගන්න සිත්තලවා ගැනීමෙන් යුක්ත වන්නේ. නොඅසද්දු ශ්‍රද්ධාවන්ත කෙනා නෙමෙයි. ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා තමයි සිත්තලවා ගන්න වාසය කිරීමෙන් යුක්ත වන්නේ. ශ්‍රද්ධාවන්ත කෙනා නෙමෙයි. සීලව ආරාධකෝ හෝති නොදුස්සීලෝ. ඒ වගේම තමයි සිල්වත් කෙනයි ඒ සුන්දර ජීවිතයක් ගත කරන්න දුස්සීලය නෙමෙයි. සිත්තලවා ගන්න ජීවිතයක් ගත කරන්නේ. ආරාධ වීරිය ආරාධකෝ හෝති නෝ කුසීතෝ පටන්ගත් වීරියෙන් යුක්ත කෙනා එහෙම සිත්තලවා ගන්න වාසයක් තියෙන්නේ කුසීතයා නෙමෙයි. උපට්ඨිත සති ආරාධකෝ හෝති නෝ මුත්තසති. එළඹ සිටි සිහියත්තයි ඒ විදියට සුන්දර සිත්තලවා ගන්න ජීවිතයක් යුක්ත වෙන්නේ සිහිමුලා වූවා නෙමෙයි. සමාහිතව ආරාධකෝ හෝති නෝ අසමාහිතෝ. සමාහිතයයි සිත්තලවා ගන්න ජීවිතයක් යුක්ත වෙන්නේ අසමාහිතය නෙමෙයි. පඤ්ඤව ආරාධකෝ හෝති නෝදුප්පඤ්ඤෝ ප්‍රඥාවන්තයයි සිත් තලවා ගන්න ජීවිතයකින් යුක්ත වෙන දුෂ්ප්‍රඥා නෙවෙයි. ඉමේසු කෝතේ නන්දිය චසු ධම්මේසු පතිත්තාය පංචසු ධම්මේසු අජ්ජත්ත සති උපට්ඨා පේතබ්බා. පේතබ්බු තබ්බා. මේ කරුණු පහේ පිහිටලා කරුණු හයේ පිහිටලා පහක් ආධ්‍යාත්මය තුල පංචසු ධම්මේසු කරුණු පහක් ආධ්‍යාත්මේ සිහිය ලබා ගත යුතුයි. ඒ කියන්නේ ආධ්‍යාත්මය තුළ නිරන්තරයෙන් සිහියෙන් යුක්තව ඒ කියන්නේ ඒකක් ඇතිව වාසය කළ යුතුයි. ඒකක් මේ මේ කරුණු පහ එළබවාගෙන වාසය කළ යුතුයි. කරුණු හයක පිහිටලා කරුණු පහක එළබවාගෙන වාසය කළ යුතුයි. ඒතර පිහිටීම කරුණු හයයි උපදවාගෙන නිරන්තරයෙන් සිහිය සිහිගම් කරමින් ඒක ඉන්න කාරණා පහයි. දැන් මොනවද කරුණු හය පිහිටිය යුතු? දැන් පිහිටිය යුතු කරුණු ශ්‍රද්ධාව පිහිටීමක් තියෙනවා. ශ්‍රද්ධාවද පතිත්තිතං කියන එක ලස්සනට විග්‍රහ වෙනවානේ. ශ්‍රද්ධාව පිහිටීම. සිල්වත් භවයේ පිහිටීම. සිල්වත් භවය සීලමය නෙමෙයි. ආරද්ධ වීර්ය පටන්ගත් වීර්ය පිහිටීමක් වෙන්නට ඕන. උපට්ඨිත සති භව එළඹ සිටි සීහිය පිහිටීමක් වෙන්නට ඕන. සමාහිත භව පිහිටීමක් වෙන්නට ඕන. දුස් ප්‍රඥාවන්ත භව පිහිටීමක් වෙන්නට ඕන. දැන් මේ ගිහි කෙනෙකුගේ සුන්දර ජීවිතය සිත් අලවා ගන්න ජීවිතයක් ගැන කතා කරන්නේ පැවිද්දෙකුට ඊට වැඩිය තියෙන්නට ඕන එහෙනම්. පැවිද්දාගේ ජීවිතේ නම් මේ කවර කතාවද? එතකොට එහෙනම් පිහිටීමක් තියෙනවනේ සද්ධාව. සද්ධාව කියලා කියන්නේ එතකොට බුදුරන් වහන්සේ ඉන්නවනේ බුදුරන් වහන්සේත් එක්ක නැත්නම් කවු එළඹිලා කල්යාණ මිත්‍රයෙක් ඉන්නවනේ කල්යාණ මිත්‍රයාට එළඹිච්ච බවත් එක්ක. එතකොට දැන් මේ කාරණාන්න ඒ විදිහට පිහිටවාගත යුතු කාරණා. සිල්වත් භාවය, පටන්ගත් වීරිය, එළඹ සිටි සිහිය, සමාහිත භාවය ප්‍රඥාවන්ත භාවය ප්‍රඥාවන්ත භාවය කියන්නේ පංචපාස්කන්ධය කෙරෙහි උදේවය දැකීමනේ කියන්නේ එහෙනම් සුඛියත්වයේ කොටු වෙච්ච භාවයක läග නොගන්නා බවනේ බලම් පුරුදු කළ යුතු කාරණු පහ නැත්නම් නිතර එළඹා එළඹවා වාසය කළ යුතු කාරණු පහ අරව පිළිහිටලා දැන් එළඹවා ගත යුතු කාරණු පහක් තියෙනවා ඉදතවං නන්දිය නන්දිය මෙහිලා තොප විසින් තථාගතං අනුස්සරෙය්‍යාසි තථාගතයන් වහන්සේ සිහි කළ යුතුයි ඒකට එළඹවා වාසය කළ යුතු තථාගතයන් වහන්සේ ආරම්භය මෙන්න මේ විදිහේ සිහි කිරීමක් තියෙනවා තථාගතයන් වහන්සේව සිහි කරන්නට ඕන දැන් මේ ශ්‍රද්ධාව ගැන නෙමෙයි කියන්නේ ශ්‍රද්ධාව ගැන වෙනම කිව්වනේ ශ්‍රද්ධාව කියනකොට ඒක වෙනම කාරණාවක් කිව්වා මෙතන පැහැදිලි කරන්නේ අනුස්සති බව අනුස්සරණයක් කරනවා සිහි කරනවා තථාගතයන් වහන්සේව සිහි කරන්න කියනවා. මෙන්න මේ විදිහට. මොකද තථාගතයන් වහන්සේනේ. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. මෙන්න මේ විදිහට සිහි කරන්න කියනවා. දැන් මේවා සිහි කරන්න පුළුවන් කාටද? අර කරුණු හයේ පිහිටපු අයට. ඒක හොඳට තේරුම් ගත්තම් බුදුරන් වහන්සේ ගැන මෙන්න මේ කරුණු අරගෙන පුතත්ජණෙක් විදිහට අර මේ කීර්තිරාවය විතරක් අර නිකන් ඔහේ මන්තරයක් හැට මූණ එක ඉතින් කරන්නේ. අර කාරණා සද්ධාව සද්ධාව සීලයේ ඊළඟට ආරද්ධ වීරිය ඒ කාරණු ඇති තැනදී ඒ කියන්නේ අනිවාර්යයෙන් බුදුරජාණන් වහන්සේව සිහි කරන්න පුළුවන් මහා නාම සූත්‍රයේදී ලස්සනට පැහැදිලි වෙනවා අනුස්සති භාවනාවන් ඒ කරුණු බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආදී දේවල් කරන්න පුළුවන් ඒක ගොරෝසු වචනයෙන්ම කියලා තියෙනවා ඵලයට පැමිණි කියලා සේකත්වයට පැමිණි කියන කාරණාවම තියෙනවා. එතකොට එහෙම නැති කෙනෙකුට බුදුරණවහන්සේ කියලා සීකරන් තියෙන මොකද්ද? අර ඉන්න කෙනෙක් ගැන නැත්නම් අලින් අහපුවා ගැන හැබැයි තථාගතයන් වහන්සේ කරන්න බෑනේ. එතකොට නම් තථාගතයන් වහන්සේ අර අන්නේ තීර්ථකයන් තථාගතයන් වහන්සේව සිහි කරන ආකාරයටමයි සිහි කරන්න වෙන්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. ඵලයට පැමිණි ආගත ඵලෝ එහෙමම මහානාම සූත්‍රය පැහැදිලි කරනවා. ඵලයට පැමිණි කෙනා සීක කෙනා තහත්වාදීව ධහමට යොමු වෙච්ච කෙනාට විතරයි ඒ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විග්‍රහණ සම්පන්න වනසේක කියන එක පද පරම වෙන්නේ නැතුව සද්ධර මේ මේ චිත්තිසාවයකට විතරක් ගිහිල්ලා සිහි කරන්නේ නැතුව තහත්වාදීව සිහි කරන්න පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ විදිහට ඉතිකොහතේ නන්දිය සතහගතං ආරම්භ මෙන්න මේ විදිහට නන්දිය සාගතයන් වහන්සේ අරමුණු කරගෙන අජත්තං ආධ්‍යාත්මේ සතිඋපට්ඨාපේතබ්බා ආධ්‍යාත්මේ සිහිය ලැබවා ගන්න ඕන කියනවා තථාගතයන් වහන්සේ ආරම්භය එතකොට හොඳවට තේරුම් ගන්න තථාගතයන් වහන්සේ ආරම්භය කියනකොට නිකන් ඔහි අපට හිතන මනක් කල්පිත ලෝක නෙමෙයි ඒක හොඳවට තේරුම් ගන්න අර කරුණු හයේ පිහිටපු කෙනෙකුටයි තථාගතයන් වහන්සේ ආරම්භයා මේ විදිහට සිහිය පවත්වා ගන්න නැත්නම් එළඹවාගෙන වාසය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊටවර බුද්ධානුස්සතිය වෙන්න අන්න එතනදී. සැබෑම බුද්ධානුස්සතිය මේ ප්‍රතිපදාවක් එක වෙන්නේ අන්න ඒකත් එක්ක. ඒ තමයි පළවෙනිම සිහිය ආධ්‍යාත්මයේ සිහිය එළඹවාගත යුතු කාරණා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිද්ධාර්ථ ගෞතම තාපසයන්න් කෙරෙහිත් නෙමෙයි කීර්ති ශ්‍රාවයෙන් ඇහිච්ච බුදුරජාණන් වහන්සේ කියන අපට ඇහිච්ච ඉගෙනගත්ත කාරණා එක්කත් නෙමෙයි එහෙම නොවෙනවා නම් එහෙනම් හතාගපස්ස බෝධින් කියන එකත් එක්කනේ. පුණජ පරන්තුවන් නන්දිය ධම්මං අනුස්සරේ යාසි. දෙවනි කාරණාව කියනෝ නන්දියව ධර්මය අනුස්සරණය කළ යුතුයි. කොහොමද? ස්වාක්ඛාතෝ භගවතාකි ධම්මෝ සම්දිත්තික කාලිකෝ එහි පස්සිකෝ පනයිකෝ පච්චත්න වේතබෝ විඤ්ඤෝයි. දැන් මේ මේක කියවන එකද කියන්නේ? නෑ නෑ. මේ මේ වචන ටික කියවන එක නෙමෙයි. ස්වාක්ඛාත බව අර්ථාන්ත වෙන විදිහේ ගතියෙන් යුක්ත ධර්මයේ සිහි කිරීම. සන්දිප්තික බව අර්ථානත වෙන විදිහේ ගතියෙන්නුත් ධර්මයේ සිහි කිරීම. ධර්මයේ ස්වභාවයනේ ස්වාකාතයි සන්දිප්තිකයි අකාලිකයි ඒක මන්ත්‍රයක්නේ. ඒ ඒ ඒ කාරණාව නිකන් ඔහි අර පදපරම වෙලා සිහි කරන එකක් විතරයි. සැබෑවටම සිහි කරනවා නම් ඒ ස්වාක්ඛාත බව, සන්දිත්තික බව, අකාලික බව, ඒහිපස්සික බව, පච්චත්තං වේතබ්බ බව, ඕපනායක බව මෙන්න මේ කාරණා අර්ථාන්විත වෙන්නට ඕනේ. අන්න ඒ අර්ථානිත භාවයත් එක්ක තමයි ඉතිකෝතේ නන්දිය ධම්මං ආරම්භ අජ්ජත්තං සතිඋපට්ඨාපේ තබ්බා. මෙන්න මේ ආකාරයට නන්දිය ආධ්‍යාත්මී සතිඋපට් අතිය ලැබුවාගෙන වාසය කළ යුතු දැන් ආධ්‍යාත්මී ලැබවා ගන්නවා කියලා කියන්නේ එතකොට එයාගේ ජීවිතයේ දැන් අර කරුණු හයේ පිහිටලා තියෙද්දී සුන්දර සිත්තලවා ගන්න ජීවිතයක් තියෙද්දී ඒ ජීවිතය තුළ ඉන්නේ නැද්දී එයාගේ දැන් යොමු කරලා එළබවාගෙන වාසය කිරීම මොනවද? ඔන්න බුදුරන් වහන්සේ, තථාගතයන් වහන්සේ අනුසරණයි. ඊළඟට ධර්මය අනුසරණයි. ඊළඟට සංඝයා නෙමෙයි. දැන් අපිට සංඝයා කියනකොට දැන් තෙරුවන් කෙරෙහි පැහැදීම කියන කාරණාවේදී බුදු ධම්ම සංඝ කියලා කියනවා. සංඝයා කියනොට පිරිසක් එක්කමනේ තියෙන්නේ. අද ගොඩාක් කතාවට කයි කතාවට කියනවා මේ වගේ කතාවක්. බුදුරන් වහන්සේ පහදින්න කියලා තියෙන්නේ සංඝයා හැටියට පිරිසකට කෙනෙකුට පහදින්න කියලා නෑ බුදුරන් වහන්සේ. එහෙම එකක් දේශනාවේ නෑ. කෙනෙකුට හැටියට බුදුරන් කෙනෙක් හැටියට පැහැදිය යුත්තේ බුදුරන් වහන්සේට විතරයි. පිරිසක් හැටියට පැහැදිය යුත්තේ සංඝයාටයි කියලා එහෙම එකක් නෑ. දැන් එහෙම කාරණාව කියන්නේ ඇයි? තමන්ගේ තියෙන අර මහාන් තත්ත්වකමත් එක්ක මොකද හේතුව? එතකොට වෙන කෙනෙකුට අනුගත වෙන්න ඕනේ නෑනේ. ඇයි හරියෝ ජීවත් වෙන කෙනා දැන් සංඝයා කරන පිරිසන එක්ක ඉන්නේ නෑනේ. දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ගෝලියෝ ඉන්නේ නැද්දි සාරිපුත්තු ස්වාමීන් සමතක කළ මහා සංඝයා මහා සංඝයා එහෙමද සිහි කරන්නේ ඒ කියන්නේ මහා සංඝයා නම් පහදින්නේ නෑ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ආරම්භ වෙලා තියෙන්නේ එතකොට මේ මුගලන් ස්වාමීන් වහන්සේගේ ගෝලිය මුගලන් ස්වාමීන් වහන්සේ ආරම්භ වෙලා තියෙන්නේ එහෙම නැතුව මේ අර විදියට මේ පහදින්න පිරිසකට පහදින්න කියලා කරන එතන සාරිපුත්තු ස්වාමීන් වහන්සේට පහදින්න කියලා නෑ මොගලන් ස්වාමීන් වහන්සේට එහෙම එකක් නෑ. එතකොට එහෙනම් කල්යාණ මිත්‍රත්වයට පැහැදීමයි ඔන්න තුන්වෙනි කාරණාව. සංගයා කියන කාරණාව නෙමෙයි කියන්නේ. සංගයා කියන එක අතහර්ථය දැක්මත් එක්ක සිදුවෙන එකක්. තුන්වෙනි කාරණාව කියනවා පුණජ පරන්තවං නන්දිය කල්යාණ මිත්‍ය අනුස්සරීයාසි. අන්න නැවත නම් දෙකක් කියනවා ඒ තමයි නුඹ නන්දිය කල්යාණ මිත්‍රයන් සිහි කළ යුතුයි. කල්යාණ මිත්‍රයන් සිහි කරන්නට ඕන. දැන් සංඝයා සිහි කරනවා නම් සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝනේ ඔහොමනේ. ඒ සංඝයාගේ සිහි කිරීමනේ. එතකොට සංඝයා කියන එක ඒක අර අනු ඒක සංඝානුසතියකුත් වැඩිනවා ඊළඟට ඒකෙදී මේ ප්‍රතිපදාවට යන උපකාරයක් වෙනවා ඒක ඒක වටිනවා. ඒක වෙනම කාරණා. එතකොට මෙතන තියෙන්නේ කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා සිහි කරනවා. ලාභාවත මේ සුල්ලද් සුලද්ධං වත මේ යස්ස මේ කල්යාණ මිත්තා අනුකම්පකා අත්තකාම ඕවාදකාම අනුශාසකාති. ඉතිකෝතේ නන්දිය කල්යාණ මිත්‍රේ ආරබ්බ අජ්ජත්තං හති උපට්ඨාපේතබ්බා. කල්යාණ මිත්‍රයා ගැන සිහි කරන්නේ කොහොමද? බලන්න අපි මේක සිහි කරනවද කියලා. ඒ කියන්නේ මේ කාරණා සිහි කළ යුතුයි. ලාභං ඒකාන්තයෙන් ලාභයක්මයි සුලද්දං වතම ඒකාන්තයෙන් මනා ලැබීමක්මයි මට වෙලා තියෙන්නේ. යස මේ කල්යාණ මිත්‍රා මොකද්ද මේ කල්යාණ මිත්‍රත්වය? ආ කල්යාණ මිත්‍රය අනුකම්පක අනුකම්පාවෙන් යුක්තයි අත්තකාමාර්ථයට කැවැත්තෙන් යුක්තයි ඕවාදකා අවවාද දෙන අනුශාසකා අනුශාසනා කරනවා. අර්ථය කැමැත්තෙන් දැන් මට කල්යාණ මිත්‍රයෙක් ලැබීම කල්යාණ මිත්‍රයන් ලැබීම ලාභයක්මයි මනා ලැබීමක්මයි කල්යාණ මිත්‍රය අවවාද අනුශාසනා කරන අනුකම්පාවෙන්මයි අර්ථයෙන්මයි මෙන්න මේ විදිහට සිහි කිරීමක් යදනවා නම් කියන්නේ ඒක ඇත්තටම බලෙන් හරි කරන්නට ඕනේ නමුත් ওই විදිහට සිහි කිරීමක් යෙදෙන්නේ අර්ථාන්විතවම තමන්ගේ පැත්තත් එක්ක läග ගන්න නැතුව කල්යාණ මිත්‍රයාට යොමු වෙලා කටයුතු කරද්දී යාගේ ජීවිතේ කල්යාණ මිත්‍රයා සිහි කරන එක විතරක් නෙමෙයි තනිකර ඒකමයි අර චංකි සූත්‍රයේ පැහැදිලි කරේ අර වෛද්‍යවරයා කියනවා වෛද්‍යවරයා කියනවා කිය හැම වෙලෙම කියනවා කිය. අන්න ඒ වගේ කල්යාණ මිත්‍රත්වයේ කියන කාරණාව එක යොමු වෙච්ච බවක් තියෙනවා. එහෙනම් කල්යාණ මිත්‍රයාගේ මනා ලැබීම පිළිබඳව අන්නේ සිහි කිරීම තියෙන්නට ඕනේ. ඒ ඒ සිහි කිරීම අපි තුළ කියන්නේ දැන් මෙසේ නන්දිය කල්යාණ මිත්‍රයා අරඹයා ඇතුළත හිත පිහිටවා ගැනීමක් තියෙන්නට ඕනේ. කල්යාණ මිත්‍රය ආරම්භය අතුරට හිත පිහිටුවා ගැනීම එතකොට කොහොමද කරන්නේ? මනා ලැබීමක්මයි. පුදුමාකාර ලැබීමක්. කල්යාණ මිත්‍රය අනුකම්පා සහිතයි අවවාද කරන අනුකම්පාවෙන්මයි. කල්යාණ මිත්‍ර අනුශාසනා කරන අර්ථයටමයි. මෙන්න මේක සිහි කරනකොට කිසිදු වෙලාවක මොන වචනයක් කිව්වත් කල්යාණ මිත්‍රයාගේ වචනය අතික්‍රමණය කරන්න බෑනේ. මොන වචනයක් අතික්‍රමණය කරන්න බෑ. අන්න ඒක තුන්වෙනි කාරණාව. අතුලත සිහිය පිහිටවා ගත යුතු තුන්වෙනි කාරණාව කල්යාණ මිත්‍රයා ආරම්භ කරගෙන අරමුණු කරගෙන කල්යාණ මිත්‍රයා මුල් කරගෙන අන්න කරන සිහි කෙරෙල්ල මෙන්න මේ කාරණාව තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව පුණජ පරන්තුවන් නන්දී අත්තනා අත්තනෝ චාගං අනුස්සරෙයාසි තමා තුළ තියෙනා වූ අතහැරීම චාගය සීකරනවා ලාභං වතමේ සුලද්දං වතමේ යෝහං මච්චරීය මල මච්චරීය මල පරියුට්ඨිතාය පජාය විගත මල මච්චරේන චේතසා ආහාරං අගහරං අජ්ජාවසාමි මුත්ත ඡාගෝ පයත පාණී වස්සග්ග රතෝ යාච යාගෝ දාන සංවිභාගෝති ඉතිකෝති නන්දිය චාගං ආරබ්බජ්ජත්තං සති උපට්ඨාපේති ත්‍යාගය කියන කාරණා මුල් කරගෙන ආධ්‍යාත්මය ලැබවා ගන්නට ඕන කොහොමද? මනා ලැබීමක්මයි. මොකද්ද මනා ලැබීම වෙන්නේ? මසුරු මල දුරු කරලා, මච්චරිය ඒ මසුරු මල දුරු කරලා විගත මල මල මසුරු මල කියන එක සම්පූර්ණයෙන් දුරු කරලා මේ මසුරු මලෙන් යුක්ත ප්‍රජාව තුළ ඉන්න තැනදී මම මසුරු මල දුරු කරලා ඉන්නේ. ඒ වගේම ගෘහ වාසය කරන මේ ගිහිපතියෙකුට කියන්නේ ගෘහවාසය කරන තැනදී මම ආධ්‍යාත්මී සම්පූර්ණ මම වාසය කරද්දී අතහැරීම කියන කාරණාව හැම වෙලෙම පුරුදු කරගෙන ඉන්නේ. ඒ කියන්නේ දෙන්න බලාගෙන ඉන්නේ. දාන සංවිභාගය ඊළඟට දෙනවා කියන කාරණාවක් එක්කම ජීවිතයේ යෙදෙන බව මෙන්න මේ විදිහට තමයි මම ගිහිගේ වාසය කරන්නේ කියලා මේක මනා ලැබීමක්මයි කියලා අන්න සිහි කරන්න කියනවා. ඒ කියන්නේ දැන් අතහැරීම පිළිබඳව ලබන සතුටත් එක්ක වාසය කරද්දී ඒ තුලින් තවත් අතහැරීම කියන කාරණාවට ජීවිතය යොමු වෙනවා නේද? දැන් කෙලෙසය කියන කාරණාවත් මමත්වය කියන කාරණාව මේ සියල්ලක්ම අතහැරීම කියන එකට ඒක උපකාරයක් වෙනවා. එහෙනම් අපි කරන අතහැරීම් කියන කාරණා දැන් අපට පැවිදි ජීවිතයක් ගත කරද්දී වුණත් අපේ අතහැරීම් කියන එක අපේ සෙනසුන්. දැන් අපිට ඕන වෙලාවක අපි දෙන්න බලාගෙන ඉන්නේ. ඊළඟට දානේ, සේනාසනේ ඊළඟට අපි ගත්තොත් අපි මොනවා හරි අපතුල තියෙන වෙන දේවල් අන්න ඒ කාරණාව දෙන්න බලාගෙන ඉන්න ඒ කියන්නේ ඒ ගතියක් එක්ක එදෙනවා. එතකොට එහෙනම් ඒ අතහැරීම කියන කාරණාව ත්‍යාගය සිහි කරන්නට ඕන. ඒක හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාව විශේෂ කාරණාවක් තියෙනවා. මේක දැන් ගිහි කෙනෙකුටනේ අනාගාමී තත්වයෙන් කතා කරන්නේ. ඒ අනාගාමීයට යොමු වෙනවා කියන කාරණාව. ඒතර මේ ගිහි කෙනෙක් එක්ක කතා කරන්නේ. හැබැයි මේකේ ලස්සන කාරණාවක් විශාල ධර්මාර්ථයක් මම මේක දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. මේ කාරණාව පිළිබඳ මේ සූත්‍රයේ මේක ලස්සනට පැහැදිලි වෙනවා. පුණජ පරන්තවන් නන්දිය දේවතා අනුසරෙය්‍යස්. ඔන්න බලන්න ධර්මයට පැමිණ කෙනෙක් දේවතාවන් සිහි කරන හැටි. ධර්මයට පැමිණි කෙනෙක් ධර්මයත් එක්ක යොමු වෙද්දී ගිහි ජීවිතය ගත කරන කෙනෙක්. මේ దేవතාව සිහි කරන තැනදී ගිහි ජීවිතය ගත කරන කෙනෙක් මෙන්න එහෙමයි සිහි කරන්නේ. යා దేవතා අතික්කම්මේව කබලින්කාර ආහාර භක්කාණං දේවාණං සහව්‍යතං අනිතරම් මනෝමයං කායං උප්පන්නා. යම් දෙවි කෙනෙක් ඉන්නවද කබලින්කාර ආහාර කන. එතකොට දැන් මෙතන දැන් අපට අර තියෙන පද පරමුණාට පස්සේ කබලින්කාර ආහාර කියන වචනේ අහුනොත් අපට ආයේ ඕන එකට ඔක්කොටම ඒ ඒ ඒ දාන එක තමයි දාන්නේ. මේක මේ සමාජයේ වචනය. බුදුරජාණන් වහන්සේ හතර ආහාර විග්‍රහ කරනකොට ඒක වෙනම විග්‍රහයක්. ඒ වචනේමනේ භාවිතා කරන්නේ. හැබැයි වෙනම විග්‍රහයක්. මෙතන කියන්නේ කබලින්කාර ආහාර බක්කාන. කබලින්කාර ආහාර කන. අතන පෙන්වන්නේ සත්වයන්ගේ තිතිය කියන වෙනම පරයයයි. එතකොට ඒක වෙනම ඉගෙන ගන්නවා. අර පද පරමුණාට පස්සේ මොකද වෙන්නේ? අලුත් වචන ඇහෙද්දී අර ඒ වචනේ අර හැම තැනටම ආදේශ කරනවා. එහෙම ගන්නවද මම මේක මේක මම හොඳට පැහැදිලි කරලා පෙන්වා දෙලා තියෙනවා කබලින්කාර ආහාර බක්කානම් කියන කාරණාවත් කබලින්කාර ආහාර ආහාරයක් හැටියට හතරාහාර විග්‍රහ කරද්දී මේක පරියාය දෙකක් අර්ථ දෙකක් විග්‍රහ දෙකක් ධර්ම පරියායන් දෙකක් ඒක මම වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා ඒ කරුණු පැහැදිලි කරන්නේ නිසා ඒකද කිසිසේත් පටලවා ගන්න හොඳ නැහැ දැන් මෙතන කියන්නේ කබලින්කාර කන කියලා අන්නේ දෙවරු ඉක්මවලා අන්‍යතර මනෝමය කායකට එතකොට වෙනත් වූ මනෝමය කයකට. ඒකර කබලිකාර ආහාර කන්නේ නැහැ. උපන්නා ඒ අය තාකරණීය. අන්නේ අය දකිනවා ඔවුන් දකිනවා තාකරණීය අත්තරණන සමනුපසය. ඔවුන්ට ඔවුන්ට තමා තුළ දකින්න නැහැ කියනවා කරන්න ඕන දෙයක් තියෙනවා කියලා. තව කළ යුතු දෙයක්. කතස්සච පතිතය. අන්න කර යුතු දෙයක් ඔවුන් දකින්නේ නැහැ. කළ යුත්ත කරලා කතස්සේ පතිතයක්. අන්න ඒ කට්ටිය දකින්නේ නැහැ කියනවා. මෙන්න මේක ලස්සන කාරණාවක් එක කියනවා. මේ මෙන්න මේක සිහිකල යුතු කාරණාවක්. ඒක කියන තව උපමාවක් එක උදාහරණයක් එක කියනවා. ශේතාපි නන්දිය හරියට නන්දිය මේ වගේ. ශේතාපි නන්දිය වික්කු අසමය විමුක්ත. අසමය විමුක්ත කියලා කියන්නේ රහතන් වහන්සේට. අසමේ විමුක්ත කියලා කියන්නේ රහතන් වහන්සේට කියන එකක්. ඒ කියන්නේ විමුක්තිය සම්පූර්ණ කාලයක් වෙලාවක් නැහැ සම්පූර්ණ නිදහස. ඒකත් අපි පැහැදිලි කරලා තියෙනවා අසමේ විමුක්ත සමේ විමුක්ත කියන කාරණා දෙක. අසමේ අසමේ විමුක්ත රහත් කියන්නේ රහතන් වහන්සේට කරණීයන් අත්තරන සමනපස කලයුත්තක් සමාතුර දකින්නේ නැහැ. කතස කලයුත්ත කරලා ඒ වගේ කරන්න දෙයක් තියෙනවා කියලා ආය දකින්නේ නැහැ. ඒවමේව කෝ නන්දිය යා දේවතා. අන්න ඒ වගේ නන්දිය මේ දෙවරුත් කබලින්කාර ආහාර අනුභව කරන දෙවරු අනුභව කරන ඒක ඉක්මවල මනෝමය කයකට ගිය දෙවරු අන්න එයාලා තමන් තුළ කරන්න තියෙන දේ දකින්නේ නැහැ. එයාලත් ඒ මේ විදිහට දකින්නේ නැහැ. අන්න ඒ විදිහට නන්දිය. ඉතිකෝ තේ නන්දිය දේවතා ආරම්භ අධ්‍යක්ෂ උපට්. අන්නේ දෙවරුන් කෙරෙහි ආරම්භ කරගෙන ආධ්‍යාත්මික පිටවා ගන්න කියනවා. ඉමෙහි කොනන්දිය ඒකාදසී සමන්නාගත ධම්මේ සමන්නාගත ආර්ය ශාවකෝ මේ කරුණ 11කින් සමන්නාගත වූ ආර්ය ශාවකයා පජහතේව පාපකේ අකුසලයේ ධම්මේන උපාදීයති. අන්න සියලුම අකුසල පාපී අකුසල ධර්මයන් හරනවා ඇති කරනවා. උපාදානයන් ඇති වෙන්නේ නැහැ. මේ කාරණාවට ටිකක් තේරුම් ගන්න මම ඇත්තට මේක කියලා දෙලා තියෙනවා. දැන් මේකෙන් කියවුනේ මොකද්ද? අනාගාමි අයත් රහතන් වහන්සේ වගේමයි කියනවා. සුද්ධාවාසී ඉන්න ඒ කට්ටියකරනේ කිව්වේ. සුද්ධාවාසී ඉන්න කියන්නේ කබලින්කාර අනුභව කරන්නේ නැති ඒ දෙවිවරු. එයාලගේ ස්වභාවය දැන් බුදුරණන් වහන්සේ උදාහරණයෙන්ම කියන කොයි වගේද රහතන් වහන්සේ වගේ කියනවා. රහතන් වහන්සේ කලියුත් නැහැ. කලියුත් කරලා ඉවරයි. ආය කලියුත් දෙයක් නැහැ. සුද්ධාවාසී ඉන්න අයත් ඒ වගේ කියනවා. ඇයි එහෙම කියන්නේ? මේක මම මේක උත්තරයක් දෙන්නේ නැහැ දැන්. උත්තරයක් දෙන්නේ නැහැ. මම මේක දේශනාවල කියලා තියෙනවා. මේ කාරණා පරණ දේශනාවල දැන් මේ අය දන්නේ නැතුව ඇති. පරණ දේශනාවම කියලා තියෙනවා. මම මේක ප්‍රශ්නයක් හැටියටම දෙනවා. මේකට උත්තරයක් හොයලා දෙන්න. රහතන් වහන්සේ වගේ කියනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉන්න අනාගාමී අය. ඒ කියන්නේ කලියුත් කළා ඉවරයි. කරන දෙයක් ආයේ නැහැ. හැබැයි එයාලා අනාගාමී. දැන් අනාගාමී කියන්නේ මෙහිට කලියුත් දේවල් ඉවරද? නැහැ. කරන දේවල් තියෙනවා. එතකොට එහෙනම් ඔන්න ඔය ප්‍රශ්නේ ගැන හිතන්න මම ඒකට දැන් කියලා දෙන්නේ නෑ මොකද්ද කියලා. අනාගාමී වෙච්ච සුද්ධාවාසින් අය අද සුද්ධාවාසතරන් නෙමෙයි ඕනම කෙනෙක් අනාගාමී කියන්නේ මනෝමය කය පරිහරණය කරන ඕනම ආර්ය ශ්‍රාවකයෙක්. නැත්නම් මගපලලාභී කෙනෙක්, බ්‍රහ්ම ලෝකෙට ගිය කෙනෙක් ඒ අයට කල යුතු කාරණාවක් නැහැ. කලයුත්ත කරලා ඉවරයි හරි රහතන් වහන්සේ වගේ. මේකට මට උත්තරයක් හොයලා දෙන්න. ඒ කාරණාව කොහොමද වෙන්නේ කියන දේ. දැන් යාලත් අනාගාමි උදාහරණ සහිතව පැහැදිලි කරලා දෙන්න. ඒක පස්සේ අපි කතා කරමු හිතලා මට කරුණු කීවට පස්සේ. එතකොට මේකේ කෙලින්ම කියනවා රහතන් වහන්සේ වගේමයි කියලා. කෙලින්ම කියනවා. හැබැයි රහත් නැහැ. රහතන් වහන්සේ වගේමයි කියන බෑ රහත් නැහැ. ඊළඟට කියනවා අර කිසිල අකුසල ධර්ම ප්‍රහාණය කරනවා කියන කාරණාව එක කියලා කියනවා. සේතාපනන්දිය කුම්බෝ නික්කුජ්ජෝ වාමතේව උදකම් නන්දිය හරියට කොයි වගේද කලයන් උඩුබැලියට හරවලා වතුර වක් කරනකොට නොවන්තම් පච් අන්න වතුර වක් කරනකොට මොකද වෙන්නේ? ඒ දිය ඒ වතුර උඩුකුරුවනේ තියෙන ඒ ඇටකුරුව හරවලානේ තියෙන්නේ. අන්න ඒක දිය හඳන්නේ නැහැ. ඒ දිය ඔක්කොම වමාර කියන්නේ ඒවා නැති වෙලා අයින් වෙලා යනවා. සේතාපිවා සේතාපි පණනන්දියේ සුක්ඛේ තින 10 අග්ගිමුඛෝ දහං යේව ගච්ඡති. ඒ වගේම තමයි ගින්නකට වියලි තනකොළ දැම්මට පස්සේ ආයි ඉතිරිවිල්ලක් නැහැ. බලන්න උපමා දෙක. ඒ කියන්නේ මුණින් හරවපු කලයකට වතුර දානකොට ඒකේ හැඳිල වතුර හැඳිල්ලක් නැහැ. වේලෙච්ච තනකොළ ගින්නකට දානකොට ඒවා ඉතුරු වෙල්ලකුත් නැහැ. අන්න ඒ වගේ කියනවා ඒ වගේ පිච්චිලා යනවා. ඒව මේවකෝ නන්දිය ඉමේහි ඒකාදශී ධම්මේ මේ 11 ධර්මයන්ගේ සමන්නාගත විචාරය ශ්‍රාවකියා සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කරන උපාදානයක් නැහැ කියනවා. ඒ කියන්නේ එහෙනම් අර බාහිරින් එන කිසි දෙයක් ඇතුළට ගන්නේ නැහැ කියන එක කියවුණා. කිසිම දෙයක්. නිමිති, ව්‍යංජන, අනුව්‍යංජන කිසිම දෙයක්. එතකොට නිමිති නොගන්නවක ඉන්නවා නෙමෙයි. එතකොට ඒ ඒ නිමිත්ත ගන්නවා. ඒකක්වත් දන්නේ නැහැ කිව්වා. ඊළඟට තමයි ඔක්කොම පිච්චිලා යනවාට කිව්වා. සියල්ලම පිච්චිලා යනවා කිව්වා. අන්න ඒ වගේ එක මේ පාපී අකුසල ධර්ම ප්‍රහාණය වෙන්නේ. එතකොට නම් බලන්න මේ 11 ධර්මයන් භාවිතා කිරීම තුලින් 11 ධර්මයන් තිබීම තුලින් පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය වෙනවා. දැන් 11 ශ්‍රද්ධාවෙන් පිහිටන්නට ඕනේ. සීලේ පිහිටන්නට ඕනේ. පටන් ගත්ත වීරියේ පිහිටන්නට ඕනේ. සමාහිත භාව එළඹ සිටි සිහියේ පිහිටන්නට ඕන. සමාහිත භාවය පිහිටන්නට ඕන. ප්‍රඥාව පිහිටන්න ඕන. ඔන්න පිහිටන පහ. ඊළඟට එළඹවා වාසිත යුතු හය. තථාගතයන් අනුස්සරණ භාව, ධර්මය අනුස්සරණ භාව, කල්යාණ මිත්‍ර අනුස්සරණ භාව, ඡාගය අනුස්සරණ භාව, දේවතා අනුස්සරණ භාව. ඒතකොට දේවතා අනුස්සරණය මෙතන වෙනම විග්‍රහයක් කරා. එතකොට මේ 11 ධර්මයන් තියෙන කෙනෙක් පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා. ඔන්න එනම් පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා තවත් කාරණා 11. පිහිටියු කර්ම පිහිටායු සිටිය යුතු කරුණු 6කුත් එළඹුවා වාසය කළ යුතු කරුණු පහකුත් බුදුරන් වහන්සේ මේ නන්දියට පැහැදිලි කරලා පෙන්වන්නේ. ගිහියෙකුට එහෙම පැහැදිලි කරා නම් පැවිද්දෙකුට කෙසේ තිබිය යුතුයිද කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. ඉතින් මෙන්න මේ කාරණා වලින් අපේ ජීවිතය යුක්ත කරගන්නට ඕනේ. අපි පුළුවන් හැටියට දැන් ශ්‍රද්ධාව කියන කාරණාව කල්යාණ මිත්‍රයෙක් එක්ක දැන් පළවෙනිම පළවෙනිම කාරණාව ශ්‍රද්ධා අධිමුත්‍යිත කියන දේනේ. ශ්‍රද්ධාව කියන දේ අංශු මාත්‍රයක් කර වැඩිගෙන යන්නේ ශ්‍රද්ධා අධිමුත්‍යිත කියන එකත් එක්ක. අන්නේ කාරණාවත් එක්ක යමු වෙලා හික්මීමෙන් යුක්ත වෙලා පටන්ගත වීරියෙන් යුක්ත වෙලා සිහිය එළඹවා සිටි සිහිය වාසය කිරීමෙන් එළඹ සිටි සිහියෙන් යුක්ත වෙලා සමාහිත භාවයෙන් යුක්ත වෙලා තමන්ගේ කොටුවෙච්ච රාමුවක් එක läග් ගන්න භාවක නිස්ථාවකට නොයන්නා වූ පංචපාසහද උදේවය දැකීමේ යුක්ත වෙලා ඒ වගේම එළඹවා වාස කිරීමට තථාගත අනුස්සරණ භාවය, ධර්ම අනුස්සරණ භාවය, කල්යාණ මිත්‍ර අනුස්සරණ භාවය, ඊළඟට ඡාග අනුස්සරණ භාවය, දේවතා අනුස්සරණ භාවය මෙන්න මේවා සිහි කරන්නට, අනුස්සරණය කරන්නට තියෙනට ඕන. එතකොට එහෙම තිබ්බොත් එයාගේ ජීවිතය තුළ සැබෑවටම අකුසල ධර්මයන් වලට ඉඩක් නැහැ කියලාම බුදුරණවහන්සේ පැහැදිලි කරා. හොඳයි එහෙනම් අර කාරණාව ගැන හිතන්න ඒ රහතන් වහන්සේ වගේ සුද්ධාව මේ බ්‍රහ්ම ලෝකවලට ගිය මනෝමය කය පරිහරණය බ්‍රහ්ම ලෝකවලට ගිය අය කලයුත්ත කරලා ඉවරයි කියන්නේ මොකද්ද කියන එක හිතලා මට කියන්න මේක පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න. ඔව් සමාහිතව කියනකොට ඇත්තටම ඕන පැත්තකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ධර්මයකට යොමු වෙන්නත් එක ගැටයක් ඕනනේ. ධර්මයෙන් යුක්ත එක தத்துவයක් උනනේ. ධර්මයෙන් යුක්ත එක தத்துவය තියෙන කෙනාට කිසිදු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ධර්මයකට යොමු වෙන්නත් අපි වික්ෂිප්ත හිතක් තියෙන්න බෑ. එහෙනම් ඒතර සමාධියක් තියෙන්න ඕන. එතකොට ඒ කාරණා ඕන එකක් ගන්න පුළුවන්. බලන්න මේ සිහි කරන් තියෙන කාරණා කොච්චර කියන්නේ මේ වගේ දේවල් අපි අපේ ජීවිතේ ඒ කියන්නේ දැන් කිසියෙකුට මෙහෙම කරන ප්‍රවේද්දෙකුට කොහොම තියෙන්න ඕනද ලැබවා වාසය කිරීමක් පිළිබඳ. සිහි කිරීමක් පිළිබඳ. දසාන දේවාසන්න වාස්සේ මේ බමුණු සුදාවසේ ඉන්න දේවලුත් එකයි කියලා කියන්නේ එකයි කියන්නේ එකයි නේද ඒක මේ කවිත කරලා ඉවරයි කියන්නේ මේ දැන් බ්‍රහ්ම ලෝකයේ නැවත උතුරා කරා යන්නේ ඉතින් විරුම් පානවා ඒ රහතන් වහන්සේ ඉතින් විරුම් පානවා එතකොට ඉතින් මේ රහත් වෙන මොකද කරන්න ඕනේ නැද්ද? අනාගාමීනේ ඒක ඔටෝ රහත් වෙනවද? නැවත රහත් වෙන්නේ ඉබේද එතකොට? දැන් රහත් වෙන්නේ උතොඩක. ඔව් දැන් ඒ කියන්නේ ඉන්නාටනේ මේ කියන්නේ. දැන් රහත් අවසාන කෙනාට කතකරණියන් කියන එක හරි කියේ. ඉන්න කෙනාටද කියන්නේ? සරණේ අපි මොනවද දේශනාද අහලා බලන්නේ. මේක ඍජු දේශනාවක් දෙන්න බෑ. මේකට වෙනම පැතිවලින් හිතන්න ඕන. එකක් මම කියන්න, කියන්නේ දේශනා එකක් දේශනාවක් නෙමෙයි. දේශනා ගොඩක තියෙනවා. බ්‍රහ්මවරු බුදුරන් වහන්සේ හම්බෙන්න දෙනවා කලින් බුදු ශාසන වල රහත් අනාගාමීචය. උදාහරණේ සහම්පති බ්‍රහ්මයා. සනත් කුමාර බ්‍රහ්මයා. ඔය ගොඩාක් බ්‍රහ්ම වෙනවනේ. කවුරුත් රහත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගාමී වෙච්ච බ්‍රහ්මීක් බුදුරන් වහන්සේ ළඟට ඇවිදිලා. එහෙනම් වෙන බුදු ශාසනයක අනාගාමී තු බ්‍රහ්මීන්. ඉතින් පහබුදු ධම්මරාජ බුදුරන් වහන්සේට වණ කියන ආරාධනා කරපෙකි. Taman රහත් වෙන තුටි කරගන්න තිබ්බනේ. නේ? ඒ බුදුරන් වහන්සේට ආරාධනා කරලා අනිත් කියන්නේ කියන්නේ. නමුත් රහත් වුණ කතාවක් එහෙම රහත් වීමක් ඉදලා නැහැ. නික රහතන් වහන්සේලා මේකෙන් සමහර අය කරන රහතන් වහන්සේලා ඉන්නවා කියලා බ්‍රහ්ම ලෝකේ. නෑ ආයුෂ ඉවරීමයි පිරිනොම් පෑම. බ්‍රහ්ම ලෝකේ ආයුෂ ඉවර වීමයි පිරිනොම් පෑමයි දෙකම එකයි. එතකොට එන මේකින් සමහර අය ගන්නවා රහතන් වහන්සේලා බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කියලා. බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලා නැහැ. ආයුෂ ඉවරීමයි පිරිනොම් පෑම දෙකම එකයි. එතකොට ඒ ඒ බ්‍රහ්මයන්ගේ කියන අතරම බ්‍රහ්මයන්ගේ දේවල් අපිට ගොඩාක් අඩුයි හම්බ වෙනවා. ම්ම් බ්‍රහ්ම කියන්නේ අනාගාමීව බ්‍රහ්මලෝකී අනාය ගැන ඉගෙන ගන්න පුළුවන් පුරුෂ ගති සූත්‍රයෙන්. අනාගාමී බ්‍රහ්මලෝක ගැන විදිය. ඒකේ තමයි ලොකු විස්තරයක් තියෙන පුරුෂ ගති සූත්‍රය. ඊට පස්සේ ඒක තියෙන්නේ මේ පොතේමයි. අංගුත්තර නිකාය 6යිමයි. ඊළඟට තියෙන බ්‍රහ්ම ආරාධනා බ්‍රහ්මයාගේ ආරාධනාව තියෙන ඒ කාරණෝ ඒවා මත පාදක වෙලා අපි මේ කාරණාව පිළිබඳ හිතන්නට ඕන. සංස්කෘතික සංග්‍රහ සතියේ කතා කරනකොට මේ දැන් සංග්‍රහ සතිය කියලා වෙනමක් තියෙනවා දැන් කලයන් මිත්‍ය සිහිගිරීම කියන්නේ මේ සාමාන්‍ය කාර්යයෙන් කලයන් කියලා භාවනාවක් නේ අන්න හරි ඒකම එතකොට කල්යම් මිත්‍යා කියන කල්යම් මිත්‍යාගේ ඒ ಗುಣ සිහි වෙනවා කියන එක නේද? ಗುಣ සිහි වෙන්න ඕන සමන් ලැබෙන උපකාරය සිහි වෙන්න. ඒක නිතර සිහි කරන්න ඕන. එතකොට එහෙම එහෙම සියනට අවවාද අනුශාසනාව කිසි විදියකින් කියන්නේ ඒක හිම්මම යොමු වෙනවා ආරෝඩනවා කියන්නේ. මහන්සිය කියෝගෙන දැන් මේ කර්ම 6 6ේදී ඒකේ ඒක ධර්මයේ ගැන තියෙන මේ කර්ම 6 සම්බන්ධ මේ ඒක තමයි යථාර්ථයක් වෙනවනේ කියන සාරත මේ මේ ධම්මංශදී කොහොමද දැන් මෙතන සීකරණේ අය ආර්ය ශ්‍රාවකනේ යථාර්ථයක් වෙනවා අපිට ඉතින් අර වටිනාකම එක්ක යම් යම් පොඩ පොඩ හරි හිතන්න පුළුවන් බැරි කමක් නැහැ නමුත් යථාර්ථයක් වෙන්න ඕනේ මම දැන් මහේස් සහප කාරණාව කිව්වේ ශේකේ කුරු කරන කාරණාවක් තමයි අපිට බෑ අපි ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න බෑනේ ශේකේ කුරු කරන කාරණාව නම් එතින් යන විදිහේ හුරු කිරීමක් තියෙනවා ප්‍රතිවිරුද්ධ පැත්තට කියලා හරියන්නේ ඒ තාත්පසින් වෙනස් නේද එහෙනම් මේකට අනුගත වූ හුරු කිරීමක්මයි තියෙන්නේ ඒක දියුණු කරගන්නට යන්න බෑ යන්න බෑ ඒ කියන්නේ සීක ආගත පළව කියනකොට ඒ කියන්නේ සෝතාපන්න අඩුම සෝතාපන්න. සාරවසුතේදී සාරස කොහොමද කියන්නේ අර මේ සාරවසුතේ කියන්නේ ශික්ෂාව හික්මීමත් එක්කනේ. ඒ සාරවසුතේ කියන්නේ අපේ අපේ කෙලෙස් අතහැරීමෙන් යන්න පුළුවන්. අපි හැම වෙලෙම අපේ දෙයකට läග ගන්න. දැන් මෙතන වස්තුත්වයක්මයි කියන්නේ. වස්තුත්වයකත් අපි läග ගන්න නැහැ. අපි ඒක දෙන්න දෙන්න උත්සාහ කරනවා කියන කාරණාව. වස්තුත්වයක් අපට තියෙන අපේ මානසික බන්ධනයක් එක්කනේ. එහෙනම් අපේ විතට එන කිසිදු කාරණාවක් එක්කත් අපි läගගන්නේ නැහැ කියන කාරණාව එක්ක ඒක ඉක්මවන විදිහටමයි ඉගෙන හරියට ගත්තොත් එහෙම රාවල සානස කතාවක් තියෙන්නේ මට අවවාද මෙච්චර ලැබේවා කියලා වැලියු උඩ දාන්න. ඒ කියන්නේ තමන්ගේ දෙයක ඉන්න බෑ කියන එක. දැන් අපි අවවාද ලැබෙනවා කියන්නේ අපි අපි අපි හිතන්නේ අවවාදයක් කියනකොට තමන්ගේ දේ හරි කියලා ලබා ගන්න. නෑ අවවාදයක් කියලා කියන්නේ නැත්නම් අවවාදයක් වෙන්නේ නෑ නේද? අවවාදයක් කියන්නේ තමන්ගේ දේ සුන්නත් දුල්ලා යන දෙයක් හම්බ වෙනවා කියන එක. නැතුව අවවාදයක් කියන්නේ මේ මේ ආ ඔක හරියට හොම කරගෙන යන්නේ නෑ. නෑ ඒකට නෙමෙයි. එතකොට එහෙනම් එයාගේ හැම වෙලෙම කැමැත්තක් තියෙනවා Tamanට කොටු වෙච්ච රාමුව ඉන්න කාරණාව ඉක්මවන බවකට යන්න. සමේ විමුක්ත කියලා කියන්නේ කලකදී. සාමයික කියන්නේ කලකදී විමුක්තයි කියන්නේ. සාමයික සමය කියන්නේ කලකදී. අසමය කියන්නේ කලකදී නෙවෙයි. ඒ කියන්නේ විමුක්තමයි. කලකදී කියන එක නිර්මුක්තමයි. අතනදී කලකදී ඒ කියන්නේ අදාළ ඉන්ද්‍රිය ධර්ම අදාළ දේවල් වැටෙනකොට විමුක්ත වෙනවා ඊට අදාළ විදියට. ඒ සීකයාගේ ලබන විමුක්තිය සමේ විමුක්තස සාමික විමුක්තිය. ඔක තියෙනවා ගොඩක් මේ සාමික විමුක්තිය ගැන ඔය සාරෝපම සූත්‍ර වල තියෙනවා. ඊළඟට මිග්ගසාලා සූත්‍රයේ තියෙනවා. ඊළඟට කවුද මෙලම බලන්න? නෑ. සංයුත් එකේ තියෙන්නේ. මට මතක නෑ වුණ නම. ගෝධක. ගෝධක සූත්‍රයේ ගෝධක ස්වාමීන් වහන්සේ ගැන තියෙන ගෝධික. මේ සාමිජුන් කියන්නේ මේ පිරිහෙන එන පිරිහෙනවා කියන එක නෙමෙයි කලකදී ලැබනවා කියන්නේ. හැම වෙලෙම ලැබෙන්නේ විමුක්තිය පිරිනව නෙමෙයි. කෙනාට ඒක හැම වෙලෙම ලබන්න බෑ. අන්න ඒක සම කලකදී. කෙනාට හැම වෙලෙම ලබන්න බෑ. ඒ නෑ පිරිහීමක් කියන්නේ දැන් සාමික මුක්තියනේ. ඒ කියන්නේ හැම වෙලෙම ලබන්න බෑ. අදාළ විදිහ හේතු සකස් වෙන්නේ නෑ. විමුක්තිය පිරිනව නෙමෙයි. කලකදී ලබන නිසා හැම වෙලෙම නෑනේ. හැම වෙලෙම නෑ. ඒ හැම වෙලෙම නෑ කියන කාරණාවේදී කියන සමවදිනවා ආයම කියනවා. සමවදිනවා කියන්නේ හේතු කාරණා සකස් වෙන්නට ඕනේ. සෝනාසිනේට ලැබුණාට ඒක කර්කයන් බුද්ධාස් පිටාමාස්ති කල්යාණිත වශයෙන් සාරාංශිකේ කර්මයේ හතර සාරේ ලෝකයේ මැදේ යම් ගෝචර වීමක් තියෙනවා නමුත් දේවතා සංස්ති කියන එක අනාගාමී කියන්නේ කෙනෙක් නම් අනාගාමී කෙනෙක් කියලා දෙන්නේ ඔව් අනිවාර්යෙන් කෙනෙක් ගෝචර වෙනවා මනින්න ඔව් අනාගාමී කෙනෙකුට හන්න ගෝචර වෙන්නේ නැහැ නේද කොහොමද දැන් මෙහෙමත් කියන්න පුළුවන් ඉතින් සෝතාපන්න කෙනෙකුට උනත් අපේක්ෂාව ඒ ස්වභාවය කියන්නේ. දැන් බුදුරණවහන්සේ හැම වෙලෙම කියන්නේ කී කෙනෙකුට අනාගාමී පැත්තට යමු කියන එකනේ. ඒ නිසා දැන් අපි ගත්තොත් එහෙම බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, කල්යාණ මිත්‍රානුස්සතිය හැම එකකින්ම බාහිර දෙයක් ගන්න අනුසරණය කරන්නේ. ඒ වටිනාකමත් එක්ක. ඒ වගේම මේ දේවතානුස්සතිය මේ කරන වැඩේ එක්ක වටිනාකමක් කියන්නේ නම් එයාට අනාගාමී වටිනාකම කියන එකනේ. එතකොට මේ මේ පිළිබඳව කියන්නේ දැන් අපි ගත්ත සාමාන්‍ය දේවතානුස්සතිය ගැන කතා කරන්නේ මෙහෙම. සද්ධා, සීල, උදචාර, ප්‍රඥා වලින් යුක්ත දෙවිවරු කියලා දෙවි ලෝකෙ උපදිනවා. ඒ කියන්නේ ඒ දෙවිවරු ගැන හැම දෙවි කෙනෙක් මේ උපදින්නේ නැහැ. මගෙත් ඒ දේ තියෙනවා. අනහතුරු වෙනවා. ඒක තමයි සාමාන්‍ය දේවතානුස්සතිය කතා කරන්නේ. එන්නේ මේ කර්ම පහ. ආ දෙවියෝ අර එහෙම කියලා දැන් අපි අපි දී කරන්නේ දෙවියෝ පින් කළා කියලා කියලා නෑ. ඒ කියන්නේ ඒ සමස්තයක් වශයෙන් දේවතානුස්සතිය සාමාන්‍යක විග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවෙන් තියෙනවා. ආ මගේ ශ්‍රද්ධාව තියෙනවා. සීලයෙන් යුක්තයි. මට සීලය තියෙනවා. සුතියෙන් යුක්තයි. මට සුතිය තියෙනවා. ඡාගයෙන් යුක්තයි. මටත් ඒක තියෙනවා. ප්‍රඥාවෙන් යුක්තයි. දැන් මේ කියන්නේ දෙවියන්ගේ තියෙන දේ. මගෙත් ඒ දේ දෙනවා. එහෙනම් මමත් සත්‍යයට යනවා කියන කාරණාව. මගෙත් ඒ ඒකත් එක්ක සමානයි කියන එක. මෙතන ඉතිහාසයක්. මෙතන තියෙන කාරණාව තියෙන්නේ සම්පූර්ණයෙන්ම තමන්ට කළ යුත්තක් නැති දෙවරු කියන්නේ අනාගාමී කියන කාරණාව. එතකොට සෝතාපන්න කෙනෙකුට සාධාරණයි. මොකද එයාගේ අර ඒ අපේක්ෂාව කියන කාරණාවත් එක්ක යොමු වීම ඒ සිහි කිරිල්ල කියන කාරණාව එක්ක. අනිත් අයට කොහොමද බෑ? මූලික ඉක්මන කෙනෙකුට ඒ කාරණාව ගැන හිතන්න බෑ. මෙහෙම හිතන්න පුළුවන් ඉතින්. අපි ඔය ඔය ටික ඔක්කොම අතහැරලා දුකින් නිදහස් වෙන්නට ඕනේ. ඇත්තටම දුකින් නිදහස් වෙන්න ඕනේ කියනට වඩා සාධාරණයි සත්‍ය කරා යන්න ඕනේ කියන එක. අතනත් අල්ලගන්න යන්නේ. සත්‍ය කරා යමු වෙන්න ඕනේ කියන කාරණා සම්පූර්ණයෙන් අසත්‍ය තුල läග්ගන්නේ නැහැ කියන කාරණා. අන්න ඒක ගොඩාක් සාධාරණයි. මූලික යමු වෙන යන කෙනෙකුට. තමයි මේකෙන් පිළිකාසිතින් කරන්නේ ඒ වගේම ආධ්‍යාත්මික සීකලෙදු කරුණු තියෙනවා. ඒකත් අපි මූලිකවම මේක පිළිකා සිටියු කරුණු පොඩ්ඩක් හිතේ මූලිකවම අද මේක දැන් අර අපි මේ ආගයන් පිට ගන්න කියන එකේ කර්මෝද කර්ම හතරට යම් පමණකට සාධාරණ වෙන්නේ තරම පිට නැතිවෙන්නේ ඔව් හරියට වෙන්නේ ඒකත් එක තමයි. කියන්නේ අපි ඉන්න තැනක තමයි ලෝක තියෙනවා කියන්නේ. ලෝක තියෙන්නේ අපි සේයාට දෙන්නේ කියන තැන කියන්නතු අර පිට සිටියු කර්මවලට වෑයම් කිරීමක් කියන කාරණාවත් එක්ක තමයි දැනෙන්නේ. ඒක කියන්නේ තථාගතයන් වහන්සේ ගැන පැහැදිලිනේ. එතකොට තථාගතයන් වහන්සේ කියන කියා කියන අඳුන ලෝකේ ඉඳලා කතා කරන කියපු දෙයක් එක්ක එතකොට ඒක අපිට දැන් හම්බ වෙනවා දැන් හම්බ වෙන කාරණේක එක්ක මහිනා වෙනවා. දැන් තථාගත කියන ස්වභාවය දැන් කියලා දෙන්න පාන්නේ නැහැ. කියලා දුන්න කෙනා ඉන්නවා. ඔතේ කියලා දෙන එකකින් පිළිගන්නවා කියනවාද එතකොට ඒ ඒ කල්යාණ මිත්‍රයෙන්ටයි තථාගතයන් වහන්සේ කියන දේ එහෙම කොයිවර කෙනෙක්ද කියන්නේ මේ මතුවෙන්නේ නැත්තම් අපි කරන්නේ ආධ්‍යාත්මික සීකරගත් ගන්න කිව්වොත් පිටිතාලේ කර්මවල තියෙන තොරව හරියට කරන්න බෑ. දැන් අර පිටාචීදු කරනාට එක ඒ සද්ධාවනේ කොහොමද? එතකොට නම් අර සංසාරතු මුජ්ජති කියන කාරණා අනුගත වීම කියන කාරණා එක බදාලා තියෙනට ඕනේ. අර මම එදා විග්‍රහ කරේ ශ්‍රද්ධාව කියන කාරණා පිළිබඳ. ඒකෙත් කියන පතින්ති දන් කියලානේ. ඒකෙන් ශ්‍රද්ධාවත් එක්කද පීඩවා එන පීඩීම අපි අපි කාරණා හයක් තුළ ඒ කාරණා හය අපිට ඒකත් එක්කමයි සන්ධාවන එක තියෙන්නේ. ඒකත් එක්කම. දැන් ඇත්තටම අපිට මේ පොත් ප්‍රශ්නේ තියෙන්නේ. ක්‍රමේ නෙමෙයි අපි පැලදුනේ බලන්නේ. අපිට පොත් ප්‍රශ්නේ තියෙන්නේ. පොත් තියෙන ඔක්කොම දැන් අපි ගත්තොත් ඒ කාලේ. දැන් මේ දේශනා කරන කාලේ. ඒ කාලේ දැන් අර අරුණු ගැන කොහොමද දන්නේ? ඔක්කොම කියපු දේ අහගත්ත දේත් එක්කනේ. දැන් අර පොත් එක්ක විනය පොත් තියෙනවා, මේවා පොත් තියෙනවා. ඒවත් එක්ක අර ගලප ගලප ඉන්න එකක් තියෙන. ඒ නිසා සියරම දේ ඉන්නේ කලන මිත්‍රයත් එක්ක එතකොට. ඒක තවත් එක එක බලනවා. එතනම තියෙන්නේ අර ඒක ආත්මවලම හොදලා. නෝඩකම්. හ්ම්. ඉතිහාට යනවා කියන්නේ ඒක එතන තියෙන අන්‍යන. හ්ම්. ඉහළම ඉහළටම ගිහින්. හ්ම්. ඒක ඇත්තටම මුල් ටික කියන අපට සම්පූර්ණයෙන් මේ බ්‍රේන් මොකක්ද මේකට කියන්නේ ඇතුළ සුද්ධ වෙන්න තමයි හරියට අනුගත වෙන්න. ඇතුළ සුද්ධ වෙන්න තො කොහෙන් හරි එනවා නම් අපට එකක් ගැලපිල්ලක් මොනවා හරි එකක්වත් නැහැ. ශික්ෂා පද ඉගෙන ගන්න වගේ හරි මොන වගේ හරි. දැන් කොහෙන්ද ඉගෙන ගත්තේ? අර පොතකින් අරහෙන් අරහෙන්. දැන් අනුගත වීමන්නේ සන්දාවනේ එක නැහැ. නිරනවල අපහැරෙන්න කියන කාරණාව පොරටම දෙන්න. ඒකෙන් අපිට ලෝකයේදී දැනෙන්නේ භෞතික ප්‍රතිකාරයෙන් කොට කරත් වෙයි. එතකොට ඒක මේ ලෝකයේ තියෙන එක යෙදෙන විදිහක් අතහැරීමක් දස ගන්න වෙයි. එහෙනම් එහෙම ගන්න පුළුවන් මේ දැන් ඇත්තටම යා ගිහි කෙනෙක් ගතට පස්සේ යාගේ වස්තුව ගැන දැන් මේ විදිහේ ගිහි කෙනෙක් ගත්තාම යොමු වීම බුදුරන් වහන්සේට කල්යාණ මිත්‍රයාට ජීවත් වෙන වස්තුව ලෝකේ. ඉතින් එයාට එතනින්ම තේරලා ඉවරනේ මේවා හිස් දේවල්. එතකොට එහෙනම් දැන් එයා සැබෑවටම කැමැත්ත තියෙන්නේ කල්යාණ මිත්‍රයාට යොමු වෙලා බුදුරන් වහන්සේට යොමු වෙලා පරම කල්යාණ මිත්‍රයාට යොමු වෙලා එහෙම ඉන්නනේ. අරවා නිකන් හුදු ජීවිතේ නම් ඒක ඕන වෙලාවක මේක දෙන්නේ. අන්න ඒ කාරණා වෙනකොට ඕන වෙලාවක මේවා දෙන්න. අපි අර බුදුරජාණන් මෙහෙම අරගෙන කියන්නේ. මෙහෙම කියන්නේ අපිට සැලයක් වෙනවා. අර ඒකත් එක්ක යනවාද ධර්ම සමහරට. ඒකත් එක්ක අනුගත වෙන්න බැරි. සද්දා ඒ කියන්නේ එකම නෑ. පළවෙනි කාරණාවම නෑ. දැන් දැන් රමදස්සෝ කියපු කාරණාවෙත් තව පැත්තක් හිතන්න තියෙනවා. දැන් අපි ගත්තොත් ඔක්කොම අතහරිනවා කියන කාරණාවනේ මෙතන ආයේ තියෙන්නේ. හැබැයි මේ ඔක්කොම ශ්‍රද්ධාව පිහිටීමත් එක්කනේ තියෙන්නේ. දැන් අර අපි වත්තක් හන්දක ඉගෙන ගන්න තිබ්බනේ මේ මේ ආචාර්ය උපාධ්‍යයන්ගෙන් අහන්නතුව තිබ්බ තාත්තර සිවුරු ඊළඟට අනිත් පිරිකර දෙන්න බෑ කියලා. දැන් එතකොට මේකේ නෑ නෑ එහෙම හරියන්නේ නෑ මේ චාගානුසුති තියෙන්නේ මේ දෙන එකනේ. එහෙම හරියන්නේ නෑ. අන්න එතෙන් යන්න බෑ. මොකද එතන එක සද්ධාවනේ. එතන එක සද්ධාව. එතකොට එහෙනම් ඇත්තම ගත්තොත් මෙතන අතහැරීම ප්‍රැක්ටිකලි වැඩි. එහෙනම් මට ඕන දෙයක් මගේ බැඳීමක් එක නෙමෙයි තියෙන්නේ. එතකොට එහෙනම් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ කියනවා නම් විතරයි ඒක දෙන්න පුළුවන්. නැත්තම් මම ඕන කර දෙන්න බලන්නේ අද සමහර එහෙම අයත් මම දැකලා තියෙනවා. සීවර ඉලපකම දෙනවා. පාත්‍ර ඉලපකම දෙනවා. එහෙම මට හම්බෙච්ච ඉඳලා තියෙනවා. මේ සමාලලට අඳින විතර ඊළඟට සිවුරක් හොයන්න දරනවා. එද ඉල්ලු මේ සිවුරන සෝක් මහදින එහෙම දෙනවා. දැන් ඒක ලෝකයට හොඳයි කියලා තේරුණාට ඇත්තටම අර ශ්‍රද්ධාව කියන කියන්නේ ලෝකේ නිකන් මේ අර අර කිව් මම අර මේ දේශනාව කිව්වේ කේක් කියලා කනද විසික් කරනවා කියන කාරණාව නෙමෙයි සහත්වාදී යුක්තිය. ඒක ලෝකේ නිකන් හොඳයි හොඳයි වගේ පෙවුනට ශ්‍රද්ධාව කියන කාරණා අනුගත වීම කියන එක නෑනේ. ශ්‍රද්ධාව අනුගත වීම තියෙනවා නම් ඊතර දිස්මතු වෙන්නට ඕන ඉල්ලුවහම මම මේ පද්‍යයන් ආචාර්යෙන් අහලා කියන්න. අන්න ඒ තැනට එන්නට ඕනේ. මගේ සිවුර වෙන්න බෑ. ඊට පස්සේනේ තියෙන්නේ. ඒකක් ලැබෙන්නේ. මෙතන ඒ අර වෙනසකට සාධාරණ කියන එක කල්යන මිත්‍රත්වයත් එක්කලා එකට යනවා කියන කරුණත් එක්කලා නෙක්ඛම්මේ අනිසංසම් කියන එක දෙකම කියලා මතක ඒක තියෙනවා අනිත් එක මෙතන ගිහි කෙනෙකුට විශේෂයෙන් කියන්නේ දැන් අර කාරණාව අර විදිහට පැවිද්දෙකුට කියන්න ඕනේ නැහැ පැවිද්දට ඇත්තම අල්ල ගන්න දෙයක් නැහැ. පැවිද්දට එහෙම අල්ල ගන්න දෙයක් නැහැ. එතකොට නම් පැවිද්දාගේ වෙනම බන්ධනයක් තියෙන. වෙනම එකක් තියෙන. ඒක තිබිය යුතු බන්ධනය. මෙතන තියෙන ගිහිගෙනත් එක්ක. ඒ කරලා තියෙන්නේ මේ සාමාන්‍ය ගෞරව දාන මාන කටයුතු කරන්නේ ඒ පාලසානන්ද යාමයේ වාස්තුවේ ඔස්සේ නෝනක් මහා නෝනක් මේ පිළිබඳව අදවාගේ පොතපත ලැබුණත් ඒ කාලේ කියන දේ ඒ ආකාරයෙන්ම දරා ගන්න පුළුවන් ශක්තියක් ඒකට තිබිලා තියෙනවා දැන් කාරණා පොතවල තිබුණත් ඒක පිළිලා ඒක කියවලත් මම කියවලතාවක් ඒක කියවලත් ඒක කියමක් කියන කාරණා මේ ඉතින් ඒකේ පරිහානිත ඒක භාෂා ප්‍රශ්නේ බලපාන නේද ඔව් ඒක තමයි දැන් භාෂාවත් ඒ වගේ ඒ කියන්නේ ධර්මය අනුමුද කරගන්නේ ඒක තමයි දැන් පරිවර්තනයේ මුලින්ම අපි මේ කරගන්නේ එන්න එන්න පිළිගෙන සමාජයනේ තියෙන්නේ. ඒ කියන්නේ අමාරු සමාජයක්ම තමයි තියෙන්නේ. අනේ මේ වගේ සාමාන්‍ය දෙයක් තියෙන ස්තුතියකට මේ වගේ තියෙන. දැන් වැඩිලා තියෙන්නේ. ඔක්කොතෝ මේ වගේ නුලක් නැහැ. ඉගෙන ගන්න ඕනේ අර ක්‍රමයෙන් උයන්න ඕනේ අන්න එකයි වෙනස දැන් අපට පොත්පත් බලලා ඉගෙන ගන්න සුබ ඉගෙන ගන්න වෙනවනේ. ඉගෙන ගන්න ඕන. හැබැයි අර ක්‍රමය තියෙන්න බෑ. අර කැරීම තිබ්බා. මේ කැරීම තිබ්බා. ඒක සාධාරණයි. තව කෙනෙක්ගේ මතවාදයක් කඩන්න මොනවා කර කියන එක. හැබැයි ඒක සාධාරණ නෑ. ශ්‍රද්ධාව අනුගත වීම කියන කාරණා. අරක මෙහෙම තිබ්බා මේක මෙහෙම තිබ්බා. අන්න ඒ කාරණා වෙන්නේ නෑ. ඒක ස්වාමීන් වහන්සේ කොහොමද කියලා තියෙන්නේ කියන කාරණාව වෙන්නට ඕනේ. කියන බෑ කියනවා නම් දැන් පරිවර්තනේ නෙමෙයි බලන්න ඕනේ. පරිවර්තනය ගැන ගුරුවරයා කියලා දෙන්නේ. හ්ම්. ඒකත් මේක නිරෝධ වෙන්නේ. ආ ඒක අපේ ඉතින් මේ ගුරුවරයෙක් වගේ ආවනම් ඒක අපි මේ අපිට ඒකට ගුරුවරෙක් වහන්සේ වෙන කෙනෙක් පැතරේ වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් කවුද මේ? චුල්ල පන්තික සාර මෙලොව දැන් මතක නැහැ. අර ඒක තමයි පටන් ගැනීම හරියට තියෙනවා. අපි හිතමුකෝ අපට එක දෙයක් එක දෙයක් අපි හිතමු එක දෙයක් ඉගෙන ගන්නවා මොකද්ද? දැන් මොනවා හරි කාරණාවක් එක එක කාරණාවක් ඉගෙන ගන්නවා ඒක පිළිබඳව හොෝගල් ප්‍රශ්න කර කර අහනවා. එතකොට අපට බොහෝ දේවල් එන්නේ නැහැ. බොහෝ දේවල් දරා ගන්න අර්ථාර්ථ කරන එකත් හොඳයි. නමුත් අර්ථය හොයනකොට එක දෙයක් කියන්නේ කොහොමද මේ කොහොමද මේ කොහොමද ඔන්න ඔය ගතියෙන්නට ඕන. එතකොට එක කාරණාවක් එක්ක හරි ඒකට දැන් දැන් අපි හිතමුකෝ මෙහෙම අපට යම් කිසි දෙයක් තියෙන දෙයක් හරි කියන්නේ අපට නිරවුල් වෙලා තියෙන්න ඕනේ. නිරවුල් වෙලා නැතුව මේක වැරදි ඒක හරි. දැන් බුදුරණවහන්සේ කියපු කාරණා නිරවුල් වෙලා නම් ඔන්න සාධාරණයි කියන එක. දැන් ඒක ඒක නිරවුල් නැතුව මේ කීපෙක වැරදි ඒ කීපෙක හරි කියන්නේ මේ. මහත්මේ මහත්මේ ප්‍රශ්න තියෙනවා. හ්ම්. ඒක තමයි අර කිව්වේ අර අලගත්තු මුසුත් පෙන්නන්නේ ක්‍රීඩාවක් කරගෙන දින ධර්ම ඉගෙන ගන්න කියන. ක්‍රීඩා මම ආයත කියලා ආයත. මමත් කියන්නේ මමත්වයේ තහවුරු වෙන්න ක්‍රීඩාවක් හැටියට කියන්නේ එහෙට මෙහෙට ගලප ගලප ගලප අර 아무තු වින්දනයක් ලැබෙනවා. අන්න ඒ සත්‍යයට ධර්ම ඉගෙන ගන්නවා කියන. හරියට සර්පයාගෙන අවුටේ ගන්නවා වගේ.